සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබුවන් සකිසඳ අදත් අපේ සිටිජ සංഭാෂණය සඳහා සිටිජ සංතාගාරයේ කතාබහ සඳහා ඔබ සැදී පැහැදී ඉන්න වෙලාව මේ ඉරිදා අදත් ඔබට මතක ඇතිද දන්නේ ගිය පාර සම්බන්ධ වෙච්ච අය දන්නවා මා සමග කතාබහට එකතු වුණා ස්වීඩනයේ ඊටාම දිගු කාලයක් ජීවත් වෙන අපේ ඊටාම හිතයිශී මිතුරෙක් ඊටාම ලබන්නේ මිතුරෙක් විජිත ගුණරත්න ලංකාවේ නාට්‍ය කලාවට ඊටාම අසාමාන්‍ය සේවයක් අසම සම සේවයක් කරපු නාට්‍යකරුවෙක් සේවයක් කරමින් ඉන්න නාට්‍යකරුවෙක් කලා කියන ඉවර කරන්න තිත තියන්න බෑ කොමාවක් එක්ක අපි ඉස්සරහට යමින් ඉන්නේ ඒ වගේම ඔබ දන්නවා සිතිජ්ජ සංഭാෂණයට අයිති ඊට අයිති ලක්ෂණ වර්ගයක් තියෙනවා අපි සාමාන්‍යයෙන් මේ විශේෂ කරුණු කියලා જાතියක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ අපේ කල්පනා කරන විදිය අපේ ආකල්ප අපේ ලෝකෙත් එක්ක දක්වන සම්බන්ධයන් එහෙම ගැන නැවත විමර්ශනය කිරීමට අවශ්‍ය අවලෝකනයක් ගැන තමයි අපේ මේ කතා බහට එකතු වෙන්නේ. ගිය වර විජිතත් එක්ක මම කතා කරේ අපි විශේෂයෙන් ලංකාවේ සංවර්ධනය පිළිබඳ අදහස් දිහා සහයකට ඇති පරිසරය මනුෂ්‍ය සම්පත පාරිසරික සම්පත වගේ දේවල් දිහා අපි ලංකාවේ මධ්‍ය ධාරාවේ ප්‍රතිපත්ති තීරකව බලන විදිහයි ස්වීඩනයේ කාලයක් ජීවත් වෙන විදිහට එහෙ මිනිස්සු ඒ අධ්‍යාපන ක්‍රමය ඒ වටපිටාව විසින් ඒ දිහා බලන්න පොළඹවන ක්‍රමයයි අතර තියෙන පරතරය ලොකු වෙනස ඉතින් විජිත ආයුබෝවන් ආයුබෝවන් අදත් මම හිතන ඉතාම සතුටින් අපිට අද කතා නැවතත් කතා බහ කරන්න පුළුවන් වීම ගැන ගිය වාරේ අපිට විදිත ගැර ආරම්භක නාට්‍ය යුගය ගැන යන්තම් මතක් කරා විතරයි අපිට ඉස්සරහට යන්න බැර වුණා. අපිට එක විදිහක් තියෙනවා අද විදිතව අද අඳුන්ලා දෙන්න පුළුවන් එක විදිහක් තමයි මේ මුල්ම කරපු නාට්‍යයක් ගැන පොඩ්ඩක් මතක් කරගෙන යන එක. දැති කියත. දැති කියත ඇත්ත වශයෙන් 70 අටේ 76 77 ලියුනේ මෙහි 80 ප්‍රොඩියුස් වෙන 80 නිෂ්පාදනය වෙන. දැන් මට ඒක බලන්න උන්නේ නැහැ මොකද මම ලංකාවේ හිටියේ නැහැ ඒ කාලේ. එතකොට මං හැබැයි පසුව මම අධ්‍යයනය කරනකොට ලංකාවේ නාට්‍ය කලාව ගැන අධ්‍යයනය කරනකොට මට දැනගන්න ලැබුණා ඊටාම ඒ වගේ හිටපු ඊටාම විශිෂ්ට ਵਿਚාරකෙක් දෙන්නෙක් කරා සුසිල් සිරවර්ධන මහත්තයා වගේ හරහා මේක මං සලකුණක් කියලා ලංකාවේ නාට්‍ය කලාව ගමන් කරපු හිටුව කතිකාවේ මං සලකුණක් කියලා දැතිකේත. පොට ඒක මතක මං අද සාකච්ඡාවේ ගැන නෙවෙයි විජිත මං ඔබත් එක්ක කතා කරන්න කැමති. නමුත් මේ ස්මරණයේ මේ මතකයේ වැදගත් මේක තරක් ගැන. දැතිකේත ඔබ ගියපාර මතක් කරා ඒකේ වස්තු බීජය පැන නැගිච්ච තැන. ඒක අපි නැවත කියන්න ඕනත් නැහැ. නමුත් පොඩ්ඩක් ඒක ගැන වචනයක් මතක් කරොත් හොඳයි. අපි එකකින් අපිට පොඩි යමක් අහන්න අද පුළුවන්ද කියලා ඒකට පෞරාණික කෞතුක අගයක් තියෙන දෙයක් ලංකාවේ නාට්‍ය කලාවටත් අපිට ඒකත් පොඩ්ඩක් මතක් කරගෙන අපි යමු කියලා මම සාකච්ඡාව. ඔව් මම ගියපා ඒ පසුගිය සාකච්ඡාවේදී ඒ අදහසක් කිව්වා ඒ නාට්‍යයට මට මුල් බීජය කොහොමද මට මගේ හිතට ඇතුළුනේ කියලා. ඇත්ත වශයෙන්ම ගත්තහම ඒ දැන් මගේ පාසල් ළමා කාලය තුල මම ගමේ ගොඩේ වෙලේ දුවලා පැනලා හොඳට පරිසරයත් එක්ක ජීවත් වෙච්චි දරුවෙක් ඒක. <laughs> ඒ තුල හොඳට මම දන්නවා මාළු දඟලන හැටි, වෙරළු ගහේ වෙරළු තියෙන හැටි, අඹ ගස්වල තියෙන අඹ තියෙන හැටි, ඇල දුල ඒවා කටපාඩමේ තිබුණේ. ඉතින් ඒ ඒක ඒ தත්ත්වය ලංකාවේදී ක්‍රමයෙන් මගහැරෙමින් තියෙන වෙලාවක තමයි මම ස්වීඩන් වලට යන්නේ අධ්‍යාපනය සඳහා. එතකොට මට ආපහු වැඩිහිටියෙක් හැටියට ඒ රටේ ඒ පරිසරෙත් එක්ක ජීවත් වෙන මානව එයාව දකින්න හම්බ වෙනවා. අපෙන් දිලිහෙමින් යන දේ ආපහු මෙතන මේ විදිහට තියෙනව නේද කියලා මම දැක්කා. මට දකින්න අත්විඳින්න ලැබුණා. මිනිස්සු ජීවත් වෙන පරිසරයේ පරිසරය තුළ තියෙන ඒ දැන් නිවසක් ගත්තත් වතු පිටි ගත්තත් ඒ වවා ගන්න තියෙන පළතුරු ගහකොළ සහ ඒ වගේ සියල්ල බැලුවාම ඊටාම ආදරයෙන් බොහොම සංවිධානාත්මක ලෙස මේ මිනිසුන් ඒක පවත්වාගෙන යනවා. ඒක හරියට ඒක වැදගත්. ඒ කියන්නේ මම දැන් අපි අර කියන කරුණ දෙකේ අපි ඊපාර පොඩ්ඩක් කතා කරා මානව සම්පතයි මේ පාරිසරික සම්පතයි. ඒ මට තේරෙන විදිහට විජිත කියන්නේ මේ ස්වීඩනයේ මිනිස්සු ප්‍රජා ජීවිතය කියලා අපිට කියන්න පුළුවන්. අපි නැති වෙගෙන යනවා ඒක. සහ පරිසරත් එක්ක තියෙන සම්බන්ධ. මේ දෙක අතර අන්‍යෝන්‍ය ලොකු ගනුදෙනුවක් තියෙනවා. ඒකද ඒකද ඔබ? ඒකයි මම කියන්නේ. මම කිව්වේ ඒකයි අර මට මුල් මගේ මේ ළමා කාලයේදී පන්සලෙත් එක දීච්ච ඒ ගබ්දුනෝසාවේ අත්දැකීම් මම ඊළඟට මේ නාට්‍ය කරන්නේට බහැලා ඒව කරද්දී පරිසරය දිහා දකින්නකොට මම දැක්කේ අයින් අපි වියුක්ත අපි එන්නේ එන්නේ දුරස් වෙනවා නේද? අවසන් වෙනවා අර කියනවා අපි ආගන්තුක වෙමින් පවතින පරිසරයට අපිට ඒක අගයක් අගයක් අපි හිමි කරනවා. සහ ඒක අර හුදෙක් මූල්‍යයකට බහැලා තියෙනවානේ. ඔව් හැමදෙනෙක්ම හැමදෙනෙක්ම අපි ගීත අහන්න මම කවදාවත් යමක් කියන්න මේ අර පරණ බුදුන් වහන්සේගේ තියෙනවා පුරාතන කතන්දරයක් ඒක ලංකාවේ බෞද්ධ දර්ශනය සම්පූර්ණ නැති වෙච්ච දේවල් මේවා. බුදුන් කියන මිනිසුන්ගේ ඇහැේ ලෙඩක් හැදෙනවා කියලා. දික්ටි රෝගයක්. ඒ ලෙඩේ ඒ කාලේ බුදුහාමර කියන්නේ මිනිස් සම්බන්ධයෙන් තියෙන රෝගේ. ඒක තමයි වැදගත් දේශපාලන අදහසක් කියන්නේ. රෝගය තමයි මිනිස්යාට අනිත් මිනිස්යා මිනිසෙක් ලෙස නොපෙනීමේ රෝගය. <laughs> ඒක වෙන්නේ ඇයි මේ බෙහෙදය ආදී දේවල් නිසා. මේ අර රජවරු සහ යටත් මිනිස්සු ඉන්නේ ඉහළ කුල සහ පහළ කුල මිනිස්සු ඉන්නේ මිසක් මිනිස්සු නැහැ. මිනිස්සු නැහැ. එතකොට සමාජයේ එතකොට අර එතකොට අර මිනිස්සගේ ඇහැ නරක් වෙනවා. දැන් බුදුන් වහන්සේ කාලේ එච්චර දරුණුට පරිසර ප්‍රශ්න තිබුණේ නැහැ. හැබැයි ඒ උපමාවේ අදහස් අරගෙන මට කියන්න පුළුවන් මිනිසුන්ගේ ඇහැ මේ කාලේ ලෙඩ වෙමින් පවතින පරිසරය පේන්නේ අපේ බඩු බහන්න හදාගන්න තියෙන අමුද්‍රව්‍ය ගොඩක් විදියට. සම්පූර්ණයෙන්. නේ අපිට පේන්නේ මේක මහා තියෙන විශ්මය. පුදුමාකාර දෙයක් අපිට අවසානයේ තෝරලා බේරලා ඉවර කරගන්න බැරි තරම් ඒකට අයිති මහා මේ සංකීර්ණත්වයේ බරපතලකම වුණ කියන පුළුවන් গুপ্তකම කියලා. මෙන්න මේක. ඉතින් දැන් මේ ඒකයි මම අර දැති කියත පොඩ්ඩක් මතක් වුණේ නාට්‍ය නෑ ඉතින් දැති කියත තුල ඒක තමයි දැන් ඒ රටේ මිනිස්සුගේ ලීඩ් මේ දව කර්මාන්ත විශාල කර්මාන්ත විශාල කර්මාන්ත කලාවල් වල තියෙනවා නමුත් ඒ අය එක ගහක් කපන්නේ ගහක් හිටවල ඒ කලවනාකරණයක් තියෙනවා පැහැදිලිවම තියෙනවා ඉතින් ඒ කලවනාකරණය මට එකකින් බැලුවම මම මුලදී මට හිතුණා දැන් අපි මෙහි කුඹුරට අස්වැන්න වගා කරන කුඹුර අපිට අපි කියන්නේ කන්නයක් කියලා කියන්නේ. ඒ කන්නේ වපුරලා, ඒ කන්නේ නෙලලා ඊළඟ කන්නේට අපි තල කරනවා. අපි පුරුදු වැඩිටි හිටියා හරියට මේක ඒක සාමූහිකව එක කාලයකදී ඒ කන්නේ කපල ඉවරුනාම සාමූහිකව ඒ කන්නේ වගා කරන්නේ. එතකොට ඊළඟට පළදාව ආපහු ලැබෙන්නේ. දැන් ඒ වගේම දෙයක් තමයි අර මහා දව කර්මාන්තෙත් වෙන්නේ. මම මෙහෙම යෝජනා කරන්න විදිහට අපි දැතිකැතේ පොඩි ගීයක කොටසක් අහලා නමුත් මෙතනින් මතුවෙච්ච ඔබ මීට කලින් මතක් කරපු අර කුඩා අවධියේ පරිසරත් එක්ක තියෙන සම්බන්ධය මම කැමතියි ස්වීන් අත්දැකීම ගැන කතා කරන්න මේ ගීය අහලා වෙලා අපි ඉස්සලා ගිය පොඩ්ඩක් අහමු අපි ඉස්සලා දෙයක් විදිහට තමයි පේන්නේ මුලක් යනවා. මම හිතන කාටවත් මේ මෑත කාලේ ඔයක මම හිතන්නේ රැකිලා තිබුණේවත් නැති ගීයක් නේද අපිට. අහම්බෙන් නැවත හම්බුනේ. නැවත ලැබුණේ. මම කැමතියි අර අපි අමතර මඟ දාලාපු තේමාව එක්ක සාකච්ඡා ගෙන්ද මොකද ඔබට විශාල අත්දැකීමක් සහ හදවතට ලැබෙන අත්දැකීමක් විදිහට මම කියන්නේ පියෙක් විදිහට ඒකට දැන් යම් කිසි විදිහකට 100 කෙනෙක් විදිහට මේ දරුවෝ ස්වීඩන්වල ජීවිතය සහ ඔබේ දරුවෝ සහ අනෙකුත් ඒ දරුවෝ પરම්පරාවන්. ඒගොල්ලෝ මේ පරිසරයත් එක්ක තියෙන මේ සම්බන්ධය ඒගොල්ලන්ගේ අධ්‍යාපනය තුල ස්ථාපනය වෙන්නේ සකස් වෙන්නේ ඒක කොහොමද රහස් මොනවද එහෙන් ස්වීඩන් වලින් අපිට කියන්න පුළුවන් මොනවද ඒක මෙහි මිනිසුන්ට තේරෙන්නේ නැති මේ අධ්‍යාපනය දන්නේ නැති අධ්‍යාපනය දන්නේ නැතුව නෙවෙයි මම කියන්නේ අපේ අධ්‍යාපනය තුල පරිසරයේ කියන විෂය පිළිබඳ අවධානයක් නැහැ ඒක බොහොම කෙටි විෂයක් බවට පත් කරලා තියෙනවා. ඒක අර නිකන් ලකුණු ගන්න මොන හරි ලියනවා. අත්දැකීම් එක්ස්පීරියන්ෂල් විෂයක් නෙවෙයි නේ. ඒක නෙවෙයි. නමුත් දැන් ස්වීඩන් ස්වීඩන් නෝර්වේ ෆින්ලන්ඩ් ඒ රටවල් ටික ගත්තාම ඒ පරිසරය තුලයි අධ්‍යාපනය ලබන්නේ. හරි. ඒක තමයි වැදගත්ම. ඒකයි වෙනස. අපි පරිසරයේ පැත්තකින් තියලා අධ්‍යාපනය ලබනවා. නමුත් ඒ අධ්‍යාපනයේ ඒ ක්‍රමයම තියෙන්නේ පරිසරය තුලයි ඒ පරිසරයේ මත හිඳමින් තමයි තමාගේ අධ්‍යාපන දැනුම ප්‍රගුණ කරන්නේ. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් සෑම පාසල් දරුවෙක්ම පාසලේ වැඩි කාල වෙලාවක් මේ යෙදෙනවා පරිසරය සමග ගැටෙන්න. පරිසරය තේරුම් ගන්න පරිසරයේ කොයි ආකාරයකද දැන් පරිසරය කියලා කිව්වහම මේ ගහකොළ කියලා විතරක් නෙවෙයි. තමන් ජීවත් වෙන්න තමාව මේ වැඩෙමින් හැදෙන මේ දරුවාගේ ඒ ජීවිතයට අවශ්‍ය තියෙන දේවල් කොහොමද මේ බලපාන්නේ ඒ බලපාන දේවල් වල හැදෙන දරුවා ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද කියන තමයි අධ්‍යාපනයේ තියෙන සුවිශේෂය එතකොට ඒ ඒ වගේ දරුවෙක් හැමතිස්සෙම තමන්ගේ අධ්‍යාපන රටාව තුළ පරිසරයට අනුකූලව ජීවත් වෙනවා. සංවේදී වෙනවා නේද? ඒකට දැනෙන්න පටන් ගන්නවා. ඉතාලම සංවේදී වෙනවා. දැන් මම හිතන්නේ ලෝකයේ රටවල් එක්ක සංසන්දනාත්මකව බැලුවොත් ස්වීඩන් වල තරම් ඒ පරිසරයේ පිරිසිදුර තියෙනවා. ඒ ඒ සියලුම කසල වර්ගීකරණය කරමින් ඒ කසල ආපහු ප්‍රතිචක්ති නිෂ්පාදනයක් කරන්න ඒ බලාගාරයක මෙහෙවන කාර්යභාරය පාසල් දරුවන් ගිහින් නරඹන කාර්යභාරයක් පොඩි කාලේදී. ඒක නිකන් මේ මේ අර පාසල් ට්‍රිප් එකක්. ළමයි දකින්නවා මේ අපි වීසේ කරන ටොපික් වල නේද අපි කරන ටික නේද මේ මේ මේ මේ රීසර්කල් වෙලා අපිට ආපහු මේ දක්වන්නේ කියන්නේ. එතකොට ඒ ඒ ඒ ළමයි ඒ තමන් පරිසරයත් එක්ක ජීවත් වෙන ක්‍රමයේ තුල හැසිරීම තුලම අධ්‍යාපනය ලැබුණේ යනවා. දැන් ඒ අය හොඳටම දන්නවා තමන් අසනීප වෙච්ච වෙලාවකදී තමන්ට අසනීපයක් සඳහා ලැබෙන පහසුකම් ඒ ඒ සියල්ලම මේ ආසින් කරගන්න නෙවෙයි. මේ මේ ක්‍රියාවලිය තුල මේ පරිසරය තුල තියෙන දේවල් වලින් තමයි අපි මේක විඳින්නේ ලබන්නේ කියලා. එතකොට ඒක දෙමව්පියන්ගේ හැසිරීමයි ඒ දරුවන්ගේ හැසිරීම අතර තියෙන හරි සියුම් සංවේදී බන්ධනයක් බඳුමක්. දැන් මෙහෙ දරුවෙක් පාසල් යවනවා විභාගෙට සූදානම් කරනවා දෙමව්පිය ලොකු රේස් එකක ඉන්නවා මේ දරුවා විභාගයෙන් පාස් කරන්න. එහි කිසිම දෙමව්පියෙක් කොයිම වෙලාවකවත් කිසිම දරුවෙක් විභාගයට සූදානම් කරන්නේ ඒ පාසල් විභාග තරඟ ඒව නැහැ. ඒ ඒ ඒක නැතිවීමම අර පරිසර සත්‍යයක් පරිපූර්ණ කරනවා. මොකද ඒක අර ඒ දුවන කෙනෙක් වෙනුවට අවලෝකනය කරන වටපිටාව දකින්න සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙන. ඔව්. දැන් ඒ දැන් ඔබේ දරු පුංචි දරු පුංචි කාලේ දැන් ඔය අපි තුන් වටපිටේ ගහ කොල්ල සත්තු වෙනත් මේ කෘමීන් ආදි වශයෙන් එහෙම බැලුවාම ජෛව ලෝකයේ දැන් ඒගොල්ලන්ගේ දැන් මේ ලංකාවේ නාගරික ළමයෙකුට වෙනස් දැන් ඔබ මොනවද සමහර නෑ දැන් ඒකේ අපි ඇවිදින්න යන අනිවාර්යයෙන්ම අපි ගෙදර නිවසට හිර වෙන්නේ නෑ. ඒ දැන් මම සහ මගේ දරුවෝ විතරක් නෙවෙයි ඒ දෙමව්පියෝ අනිවාර්යයෙන්ම දරුවන් අරගෙන ඒ පරිසරයට යනවා ඒ කලාවට යනවා වතුර තියෙන තැන් වලට යනවා සතුන්ව පෙන්නනවා ඒ සතුන්ගේ හැසිරීම් දකින්න සලස්වනවා ඊළඟට ගෙදරද ඉතුරු වෙන කෑම බීම අරගෙන ඒ සතුන් හමු වෙන්න පොඩි දරුවෝ ගන්න ලෑස්තිලා ඉන්නේ වැඩි කියන්නේ වැඩි ඉස්සෙල්ලා. ඒ ඒ අනුව ඊළඟට ඒ පළතුරු හැදෙන කාලෙට දැන් සමහර පළතුරු අපිට පුළුවන් වත්තේ වවා ගන්න. සමහර පළතුරු જાති කැලේ තියෙන්නේ. එතකොට දැන් අනුන්ගේ වත්තක පළතුරු කඩනයි කියන එකට කිසිදා එක්කෙනෙක් පාරට තිබුණත් එල්ලිලා වැටෙන්න තිබුණත් ඉදිරිය තිබුණත් ඒකට පොළු ගහන්න එහෙම කරන්නේ නැහැ. ඒ වගේ මේ අය දන්නවා කැලේට ගියාම කැලේ තියෙන ඒවලදී ඒගොල්ලෝ ඒ විනා ඒ පරිසරය විනාශ නොකර ඒ පළතුරු කඩනවා. ඉතින් පොඩි කාලේදී ඒ පාසල් වල ළමයි කණ්ඩායම් හැටියට රැගෙන යනවා. ඒ වගේ කැලේ සංචාරය කළා ඒ ගහ මොකද්ද? ඒ ගහ කොයි විදිහද? මෙන්න මේක කන පළතුරක්. මේක නොකන පළතුරක්. මේක කඩන්න අත ගන්න පුළුවන් හොඳ මලක්. මේක අත නොගා යුතුමලා ඊළඟට අර මෂ්රූම් මේ මේ හතු වර්ග බිම්වල් වර්ග ඒවා තියෙන හරි විශ විශේෂවා තියෙනවා. ඉතින් ඒකෙදී ඒ ඒ විෂයන් පරිසරයේදී සම්පූර්ණයෙන්ම කොහොමද අපි හඳුනාගන්නේ කියලා. මේ ශරත් කාලේදී විශේෂයෙන් ඔය රටවල් වල තියෙන සම්ප්‍රදාය කැලේට ගිහිල්ලා බිම්වල් ගල් කඩනවනේ නේද බිම්වල් ගලවන එනවා. ඉතින් අපි වුණත් දැන් මගේ පුතයි දුවයි අපි ඔය දැන් ඒ හරියට මේ බ්ලෝ බැරි කියලා. ඒ කියන්නේ දන් වගේ. කැලේ ඉතින් ඒවා දිනු කරලා නගරේ තියෙන නෝ කැලේ ඉන්නේ පටන් ගන්න. මේ කැලේ කැලේ දැන් මේ අපි ගියේ එකයි අර ලින්ග් කියලා දෙනවා තව රතු පාට එකක්. ඒකේ කැලේ මිනිස්සු මෙයා ඒත් උගන්වන්නේ ඒක රත්තරන් කියලා. ආ මොකද ඒකෙන් අර විටමින් වගේ පරිසරය හා ඒ කාලේදී කැලේට යාමට තියෙන උනන්දු එහෙම ඇති කරනවා. දැන් හිම වැඩින කාලෙදිත් පරිසරයට විනාශ කරන්නේ නැහැ. නෑ ගෙනියන්නේ. ඒක වෙනම දෙයක්. ඒක වෙනම දෙයක්. ඒතකොට මේ වකවානු ටික. දැන් මේ වසන්ත කාලයේ එක විදිහකට පරිසරය ඉගෙන ගන්නවා. ඊළඟට වසන්ත කාලයේ තුල හැසිරෙන පරිසරය තුල ඊළඟට ගිම්හණේ ආවහම ඒ පළතුරුත් එක්ක එන උණුසුම් කාලය ඊළඟට සරත් කාලය වෙනවා. කාලය වහම ඒකේ අර විශේෂම සහ බිම්මල් රෝම තියෙන කාලය. බිම්මල් එළ ගහ කොළ කහපාට ඉතාලම අපූර්වට මේ සිද්ධ වෙන එක ඊළඟ හිම වැටෙන සීත කාලය. ඉතින් මේක දරුවන් මේ කාලයේ පරිච්ඡේදය හොඳට තේරුම් ගන්නවා. දැන් උදාහරණයක් විදිහට දැන් මගේ දිවගේ තෙන්නව අවුරුදු 4ක දුවේ. දැන් එයා හරි අර චිත්‍ර අඳින්න. මාත් එක්ක ඉඳලා පාට යනවා ඉතින් ගස් කොළන් ඒවා මේවා අඳිනවා මාළු සමනල්ලු එයාගේම ලෝකේ අඳිනවා. එතනලා එක්සරක් මම බලන් ඉන්නකොට මම කිව්වා ගස් අඳිනකොට දැන් ඉතින් ගස් කොළපාට වෙන්න ඕනේ නේද කියලා. එතකොට මට කියනවා අර දැනෙන බ්‍රාන්ඩ් වල ගස් කහපාටයි. එයා කහපාට ගන්නවා. ඉතින් අර ඒ ඒ ඒ දරුවෙක් පොඩි කාලේදීම අර පරිසරයයි ඒකයි. ඒ මෙතන සම්බන්ධ වෙන්නේ. අනුබද්ධයි. ඒක ඒක හුරු කරලා තියෙන්නේ. අනුබද්ධ කරලා තියෙනවා. එළියට යනවා නම් වහිනවා නම් යඳයි යන්නේ මොකද්ද? ඒකට ගැළපෙන අඳුම මොකද්ද කියලා ඒක හොඳටම දන්නවා. අනිත් ඒ උගන්වන්නේ පරිසරයට බය වෙන්න එපා. ඒ පරිසරයට අවශ්‍ය විදිහට යන්න. හීතල නම් හීතලට ගැලපෙන්න යන්න. ගැලපෙන්න ඕන කියන්නේ. ගැලපීමේ අනුගත වීම පිළිබඳ තියෙන්නේ එහෙම පාඩමක් තියෙනවා. ඒකට ඒ ඒ පාඩම ඉගෙන ගන්න මේ අවුරුදු 4 5 දරුවා. ඉතින් ඒ එහෙම කෙනෙකුට අවුරුදු 20ක් 25ක් වෙනකන් පුරවැසියෙක් බවට පත් වෙනකොට 18න් පස්සේ. එයා අර සම්පූර්ණව අර ඉනිමගේ අර හැම ස්ටෙප් එකක්ම නැගලා තියෙනවා. විශාල සංවේදතාවයක් තියෙනවා. අපි ඉල්ල තින්නේ අපි ස්ටෙප් නැගගන්නේ නැහැ. අපේ දරුවෙක් කො අපි කරන්නේ අර විභාගෙද අදගෙන අදගෙන ගිහිල්ලා තියලා පාස් කරවලා ඊළඟ කඩුල්ල පන්නනවා. ඒතකොට අතරමඟ වෙච්චි පරිසරයේ මේ ලෝකයේ මිනිස්සු හැටියට හැසිරෙච්ච හැසිරීම අපි අතින් ගිලිනවා. එතකොට ඒකේ විපාක විශාල විපාක විශාල විපාක දැඩි ආත්මාර්ථකාමී මානවයේ නිර්මාණය. ඒගොල්ලෝ ඊකට බලයටපත් වෙනකොට ඒකට බරපතල නෑ අන්න එහෙම වුණාම තමයි අර කඩලාන පේන්නේ අපිට කඩලාන වැඩි පිටිනේ හොඳයි. ඒක තමයි ඒක තමයි අර කොහොම පේන්නේ අර බුදුන් වහන්සේගේ අදහස කිව්වොත් මේ ඇහැ ලෙඩ වෙලා තියෙන්නේ මේ අපිට බඩු භාණ්ඩ හදා ගන්න, දේවල් හදා ගන්න, දේවල් මිසක් මේක අපි එකිනෙකා සහජීවණයෙන් ජීවත් වෙන්න ඕන මහා පාරිසරික පද්ධතියක් වශයෙන් පේන්නේ. එහෙම පේන්නේ. ඉතින් ඒක තමයි මේ අචාම් බරපතල ප්‍රශ්නේ. ඉතින් අද කියන්නේ මම හැබැයි තව අපිට එතන තියෙනවා මේ දරුවන්ගේ ජීවිතය පිළිබඳ දේ. දැන් විභාග පුංචි කාලේ විභාග මෙහි ප්‍රධාන දෙයක් මේ විදිහට දැන් එහි එහි දරුවා ඒ දරුවන්ට විභාග නැහැ. විභාග නැහැ. කොටිම නැහැ. ටියුෂන් නැහැ. ටියුෂනුත් නැහැ විභාගත් නැහැ දැන් ඔතන අර හෝම්වර්ක් වගේ දේවල් ධාරිතාව ඒවා තියනවද කොච්චරද නෑ හෝම්වර්ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පන්ති ශිෂ්‍ය 500ක ශිෂ්‍යයන් ඉන්නේ 20ක් තමයි උපරිමයේ ඉන්නේ එතකොට දැන් මෙහෙට වැඩි වෙනස් දැන් මෙහි ගුරු ඒ පන්තියක විෂයන් වලට ගුරුවරු මාරු වෙවි එනවා ගණනාවක් මම දන්නේ දැන් මෙහි එක මාරු නොවෙනවද කියලා මට මතක හිටියේ ඔය කාන්දි පිටාන එක එක විෂයට එක එක ඉතිහාසෙට එක්කෙනින් බෝගෝට විෂයන් තියෙන විෂයන් ගණන් එක එක ඒක නේ විෂයන් සඳහන් තරගයක් නෙමෙයි මේ ළඟට ඇති කරන්නේ එහෙ එක ගුරුවර මුළු පන්තියේ සියලුම විෂයන් වලට බද්ධ වෙන්නේ මොකද හේතුව ඒ ගුරුවරයා තමයි අර පරිසරයත් එක්ක ළමයි එක්ක ගනුදෙනු කරන්නේ ඒකට ඒ ගුරුවරයා දන්නවා මේ ළමයා මේ ළමයා මේ ළමයාගේ මානසික තත්ත්වය මේ ළමයා කොහොමද හැසිරෙන්නේ මේ ළමයාට ගෙදර ඉඳි අධ්‍යාපනය පිළිබඳ අඩුපාඩුවක් තියෙනවද අන්න ඒ අය සඳහා විශේෂයෙන් ගුරුවරයා වග කියන්න ඕන. එයා අමතරව ඒ ශිෂ්‍යයා වෙනුවෙන් මාන්සි වෙනවා. එයාට අමතර වැඩ කරන්නේ කියනවා. එහෙම නැත්නම් එයා වෙනම ගුරුවරයම උදව් කරනවා. උදව් කරනවා. ඒ ඇරෙන්න ලොකු පොත් ගොඩක් ගෙදර ගේන්න බෑ කරේල්ල මම දැක්ක මට දුක හිතුවා මේ ළමයි කරපොම් කරේ දින බෑග් එක දැක්කහම. එහෙම කිලෝ 20ක 30ක පොත් බෑග් ගහ කරේ යන්නේ නැහැ. අවශ්‍ය නැහැ. ඒ සියල්ලම වාසලේ තියෙනවා මේ සිවුඩ. හරි විචිත මම හිතන්නේ ඉතාම මේ වැදගත් කරුණුවක්යක් මේ අධ්‍යාපන සහ දරුවෝ පරිසරය ගැන මේ ඔබෙන් කියවුණ ස්වින් ස්වින්නේ අත්දැකීම ඇතුළේ එකක් තමයි මේ ගුරුවරයාගේ භූමිකාව මම හිතන්නේ අපි හරියට කතා කල්පනා කරනවා නම් මේ ගුරුවරයාට කොච්චර වගකීමක් ලැබෙනවද සහයා කොච්චර පුහුණු වෙමින් දෙන්නේ එතනට. සහ ගුරු භූමිකාව කොච්චර විශේෂ භූමිකාවද හැමෝටම ඒක කරන්න පුළුවන්ද බැරිද? අන්න ඒ වගේ කරුණු මම හිතන්නේ අපි නැවත සලකා බලය යුතුයි. අද අපේ කාලය හැබැයි ඉවරයි විදිහට. අදත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන සහාරා පෙරේරාට අපිට තාක්ෂණික සහයෝගය දුන්නට විදිහට අපි ඉඩක් ලැබුණා අපි තව වාරයක් කතා කරන්න ඕනේ කියලා මම හිතන්නේ. අද අපි අපේ අසන්නන්ට සුවදින්ට ආයුබෝවන් කියමු. ආයුබෝවන්. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක